අවසරයි ස්වාමීන් වහන්සේ. අරුතන් ස්වාමීන් වහන්සේ භාවනාව ප්‍රගුණ කරගෙන යන්නේදී අපසතු අගයන් හා ගුණාංගයන් වල පැහැදිලි වෙනසක් සිදු වෙන බව සත්‍යයෙන් වැටෙන්න පටන් ගන්න තිබේ. එවැනි ඥාති සංග්‍රහය සමාජාශ්‍රය ආ සමාජ සේවය අද සිතාමත් කියතලහ අධේතල අංගයක් වුවත් දැන් ඒ වෙනකොට හිත අගයන්නේ කුලතරාවක්. අනිත් සමාජයට කටයුතු පිළිබඳ අනිකුත් සමාජයේ කටයුතු පිළිබඳ හිත මන්දගාමී ස්වરૂපයක් ගෙන ඇති සේයාවක් වෙන්නේ. ඔබ වහන්සේගෙන් අද කමතහන් උපදෙස් අනුව මෙතේ ජවා භාවනා ගවන් මග පැහැදිලි බව අසක් වේ. නමුත් මේ උදකලාවට ඇති කැමැත්ත නිසා සමාජ වර්ගීන් හා යුතුයකම් ටිකෙන් ටික ටිකෙන් ටික මරහරා යනවා වැනි හැඟීමක් ඒ හා සමගම වැටේ. ඒ මහත් ආර්ථකාමයේ ආත්මාර්ථකාමී ක්‍රියාවස්සේ දැනේ. මේ සිත සසල කරවන්නේ කි. ඒක කරුණා ගුණය වඩවා ගන්න කෙසේද? ගරුතර ස්වාමීන් වහන්සේ මාර්ගඵලයක් ලබා ගැනීමට මෙපිටින් භාවනා ජීවිතයේ මෙන්ම සාමාන්‍ය ජීවිතය සමබර කර ගැනීම ගැනීමට නම් ප්‍රඥාව හා කරුණාව සමසේ වැඩි යුතු නොවේ. අප කෙරේ අනුකම්පාවෙන් මේ සඳහා උපදේශක් දෙන ලෙසට දෙපා නැවත ඉල්ලා සිටිමි. ඇත්තටම මේ යෝගාවචරයේ ප්‍රසිංගෝ ඉපිලිවා ආනා නොකරන කෙනෙක් ඉවත් අපේ අභ්‍යාස මේ උච්චාරණ සම්පූර්ණ කරනවා. භාවනා කරන තමයි මේක වෙනස්කමක් අනිත්‍ය සත්‍යයක් අනිත්‍ය භාවයක් නිත්‍ය නැති භාවයක් විදිහට ඔබ තේරුම් ගන්න හදන්නේ ආයි කරාට වෙනස් වෙන එකක් ඒ කවුවකට කරන දෙයක් නෑ භාවනා වෙන එකක් නෙවෙයි නිතරම ඔබ වෙනස් වෙමින් තියෙන්නේ ඉතින් මේ වෙනස් වෙන දේ අල්ලගන්න ගියාම පස්සේ අහන කොටස ප්‍රශ්න එනවා මම තුරුනා කරන්න ගියාම කර්මාවල් වෙනවද මෛත්‍රිය අඩු වෙනවද ප්‍රඥාව වැඩි වෙනවද ඉතින් ওই ප්‍රශ්නට උත්තර දෙන්න මෙලෝ කෙනෙකුට උත්තර දෙන්න බෑ. භාවනා කරන එක නා විතරයි ඒ නිත්‍ය සංඥා විරෝධ අනිත්‍ය සංඥාව පොඩ්ඩක් අගය කරන්න පටන් ගන්නවා. පැවි කරන පටන් ගන්නත් ගමන් ඉඳලාම මොකද්ද කඩදී ඉඳ පීනන්නා වගේ මොකද්ද ඝර්ෂණයක් හට ගන්නවා. ඉතින් ඒකට තමයි අපි GestureDetector ජීවිතේ වීඩියෝ වන්නේ, චුරින්ගම් අපන්නේ, චිත්‍රපට බලන්නේ, මහා කතා පොත් කියවන්නේ, රේඩියෝ අහන්නේ, ඔය දින පහසු නැති කරන්න තමයි. භාවනා යෝගාවචරය ඒකට බුදුන් අදානවා. සීලයක් වඩනවා සතිය වඩනවා. ඒක තේරෙනවා මේ කියන යුතුයකම් ඉෂ්ට කරලා බැරිච්ච එක එක්කත් මේ ලෝකෙට එක් එක්ක මේක මානව ඉතිහාසයේ පුරාණයි. ඔක්කොම සුරගේ ඉස්සරහත් මැරෙන්න වෙන කනගාටුවම තමයි. දැන් මේක කරනකොට තේරෙනවා භාවනා කරනකොට මේ අපි අල්ලගෙන ඉන්න අගයන් ආඩම්බරය නිත්‍ය සංඥාව තියෙන තාක්කල් අපිට ඒක ධාතුපදී ගැහුවා වගේ පුරුෂත්වයට අන ගැහුවා වගේ වෙහසක්. ඉතින් මේක නැති කරගන්න අපි තකමනවද ඒක නැති කරන්න බෑ ඒ නිසා අදුවානේ මේ ඇති වෙන ප්‍රඥා ආරම්භයන් එහෙම නැත්නම් විචාරස්කම් වල වෙනස දිහා මෙයාගේ නිත්‍ය සංඥාවෙන් උත්තර හොයන්න නැතුව අනිත්‍ය භාවයෙන් අනිත්‍ය සංඥාවෙන් උත්සාහ කරන හදන එක සුත්තමේ ඥාණය ලැබෙන අනුග්‍රහය ඉතින් නැති කෙනා මේ Taman විහිම්ම Tamanට කර්මාවක් පටවගෙන Taman විහිම්ම Tamanට මෛත්‍රියක් පටවගෙන අනේ මම ඉස්සර හරියම කරුණාවන්ත කෙනෙක් දැන් මේ භාවනා කරන්න කියවම කරුණාවක් නැති උනායි කියලා නිකන් අර බොරු තපස් බලල් තපස් කතා කතා නිසා මතක තියාගන්න භාවනා කරත් නොකරත් අවියන් ආරම්භලා වෙනස් වෙනවා භාවනා කරන විතරක් අපි ඒක දාන්නවා ඒ කැමැත්තෙන් නොවි ඒ චිතාම ආයාසයෙන් කාගෙන යන්න ඕනේ. ඉතින් එතකොට ඒක රබචන සඳහන් එක වෙහෙසක් තමයි දරතයක් ඒ වුණාට එක ප්‍රීතියක් කරගෙන ජීවත් වෙන අඩු ගන්න මේ වතාවේ මේ ජීවිතේ සර්වඥ ශාසනය වැඩ කරනවා. මේ මනුස්සාත්මයේ දුක සද්ධාව ටිකක් වැඩෙනවා සතිය වැඩෙනවා සීලේ වැඩෙනවා ඉතින් ඒකකොට ඉතින් මාළය ඇවිල්ලා নানা ආකාරයෙන් අපිට උඩිලි පාන নানা බෞරු කොලම් පාලා අපි ආයෙත් අර ඉරුකට යන්න හදලා ගන්නවා. ඒ නිසා මේක තමන්ගේ හිත සන්නාමාන දිට්ඨි බාහිරව මේ කරුණාව කටයුතු කරනවා අනුපස්ථාන කරනවා කියන එකද බුදුහාමුදුර සඳහන් කරන්නේ. එහෙම නැත්නම් අපේ හිත තණ්හා කර්ම සන්නාමාන දිට්ඨි නිසිතා ස්වභාවයෙන්ම කල්ක. ස්වභාවයෙන්ම ප්‍රත්‍යවත්තයි. ඒ නිසා අපේ හිතට ඒ ප්‍රකෘති කරුණාව ඒ ප්‍රකෘති ඥානෙ පහළ වෙන්න නම් බුදුආතරන් කෙලස් නැති එකක් ඇති කරගන්න. එතකොට එන්නේ එක නම් චුව. ඒ දැන් Taman විසින් පටවගෙන තියෙන මම ඉස්සරහට කරුණාවන්තයි දැන් කරුණාවන්ත නැහැ කියනව විහිං පටවගත්ත දේවල්. මට උපදවකට වගේ ධර්මික ආම්ද්‍රෝ සරිණ කාල සුබතරගේ දඳුරනවා. ඒ ස්වාමීන් වහන්සේ දවසක් ක්‍රිෂ්ණ මුත්තුමා ලංකාවට ආපිලාවේ දැනගෙන තියෙනවා රාජ්‍ය ආගන්තුක ශාලාවේ ඉන්නයි කියලා සීමිත පිරිසක් කතා කර කර මේ සංසි සංඝවංශ නමක් නිසා බෙතගෙන කෙනෙක් නිසා කොහොම කොහරි අතට ගිහින් තියෙනවා. ඉතින් එනකොට ඒ කිසිමත් මහවල් කිවලු අපිට මුළුතර මේ තණ්හාමාන පිටිනේ කෙලස් නැති ඒක ප්‍රතික්‍රියා නැති ඒක නැත්තම් මේ මම කියලා අමින්නේ නැති පරිසරයකට යන්න ඕනේ. ඒ වගේම අපේට පුළුවන් තරම් කර්මාබරිත කරන්න ඕනේ. මේ දන්දහමෝ පස්සෙම ගිය කෙනෙක් ඉස්සම්ම කරවලු මේ විදෙස් නැති කිරීමයි පරිමාවයි සුත්තක් ඇති කිරීමයි දෙකම එකවර කරන්න ඕනේ. ඉතින් ඒකට බොහොම ලස්සන දෙන්න ආරක් සම්පූර්ණ කළුවා. මේ තණ්හා මාන දෙන්න තීර කොහොමද කර්මාවත තමයි කියන්නේ. අනික් වෙලාවේ කරුණාව තියෙන්නේ කණ්ඩෝනේ කරනවා. කෑදරකම තමයි තියෙන්නේ. කන්නාමාන දික්ඛිලායති තමන්ගේ අයට හරි කරුණාව අල්ලු දෙදෙන්න නැහැ. දරුවන්ගේ හරි කරුණාව තියෙනවා. ඒ අල්ලු දෙද දරුවන්ට නැහැ. ඉතින්නේ නිදුඥානන්දගේ මාතායතා නියම් පුත්තං ආයසායක මුත්තමස්සත් ඒවම්දි සබ්බ භූතේසු. මා සම්භාව්‍ය අපරිමාණ. ඒ තමන්ගේ දරුවන් දෙන කන්නා සියලු සත්තුන්නම සියලු මනුස්සයන්ම සියලු දරුවන්ටම තියෙන අන්න කියක් ඒක ටිකක් ආගම උරු සත්‍යාගම දර්ශනේ උරු එකක් කියලා. එහෙම නැතුව මේ තමන්ගේ දේ කණ්ඩ හදන දේ තමන්ටම තමන්ගේ කියන ආත්ම ස්නේහයක් ඇති වෙන්න මොකක්ද? දැන් සදාගතන උච්චින්ද සිනේමත්නෝ සුඛං සාරධිකම පාණිනා. පතරට බහැලා පතර කියන කුමකක් කඩා හෙලන්නසේ බොම්බේ ආත්මයේ තියෙන ස්නේහය ආත්ම ස්නේහය කඩා හැරපන් නැත්නම් මැරෙන්න වෙන්නේ කනගාටුවෙන් තමයි. ඉතින් ඒ නිසා භාවනා කරනකොට බව පේනවනම් ඒ භාවනා විද්‍යාවක් එහෙම නැත්නම් මොළ ධාතු පෑදෙන ගතියක් හොඳයි. නමුත් එතකොටම පිටිපස්සේ මාරයයිද කියනවා ඔබ ඉස්සරහට ඉන්නේ ලස්සනයි දැන් හරි කැතායි. ඒත් ආරිම කරුණාවන්තයි දැන් කරුණාව පොඩ්ඩක් අඩු වෙලා තියෙන්නේ. ඉස්සර කතාන හරි සෝ දැන් කතාන පොඩ්ඩක් සවුත් කරගෙන යනවා පරණ කතානේ සින්දුවක් කියන්න බැරිද කියලා අහනකොට කපුටා කේසි කාද ගන්න කියලා කතා. ඒ නිසා මතක තියාගන්න. සම්මා එහෙම බලනවා නම් සර්වචනාසේ ආදීව අකරුණාවන්ත කෙනෙක්. මොකද මේ ඉපදී දවසේ බබාට දාලා පැන්න ගියා. කාටද දෙන්න පුළුවන් දෙයකට උත්තරයක් ඒක මේ කරුණාවන්ත කෙනෙකුට කරහද්ද වැඩි. ඒක තාම බුද්ධිලක් නැහැ. ඒක නිසා තමන්ගේ කෙලස් තියාගෙන කරන කරුණා තමන්ගම පිට කසා ගැනීමක් බව අනන්ත සර්වඥ දේශනා කරලා තියෙනවා. ඒක නිසා ඒ වැටෙන කරුණ නෙවෙයි තමන්ට තේරෙනවා නම් අපි මේ අල්ලගෙන ඉන්න අගයන් ආදම්පරයන් සියල්ලම මරණය සමාප්තයි. මරණය දක්වා වෙනස් වෙමින් යන්නේ අන්නේකට සූදානම් වෙන්න යනකොට ඒ හිත ඇතුලේ ප්‍රතික්‍රියාවක් වෙනවා අපි වගේ දන් සාකච්ඡාවක් අපි ඉදිරිපත් කරන කදා බෙදාගෙන ඒක එච්චරම බාධාවක් කරගන්න හොඳ නෑ ඒක සාහනාවෙන් ලැබෙන ප්‍රතිඵලයක් තමයි ඉතින් ඒක තමයි කරන්නේ. කාර්ය ස්වාමීන් වහන්සේ ආස්වාස් ආස්වාසයෙන් ආස්වාසයේ යටපත් හදගැස්ම නාඩි වැටීම් ප්‍රකට වූ පසු ඉන් ඔබට භාවනාව යොමු කරගන්නේ කෙසේද? අනුකම්පා කර මාර්ගයේ පැහැදිලි කර දෙන්න. ඒ MTB අධිකාරි වසර 3-4ක සිට දෛනිකව පැය 3ක් පමණ භාවනා කරමු. ඒකකට අපිට මේක පිළිබඳව නඩු තීව්‍ර කරන්න, දවිනිශ්චය කරන්න තොරතුරු අවශ්‍ය වෙනවා. තමන් ආනාපාන සතිය හෝ මොකක් හරි කර්මස්ථාන ඇතුලේ භාවනා කරනකොට ඒ ආරමුණ ගෙවම් කරනවා කියලා තමයි කියන විදිහට තුනි වෙලා ගියාට පස්සේ තමන්ගේ හිත වැඩියෙන් කැමැත්ත දක්වන්නේ නැත්තම් වෙනසක් සලකන්නේ හොඳයි කියලා හිතේ එහෙම නැත්තම් අර අරමුණ තියෙන වෙලාවේ තියෙන පවතින හිතටද නැත්තම් අරමුණ නැතුව අරමුණ තුනි වෙලා සාන්ත වෙච්ච අවස්ථාවකදී කියන කට උත්තරේ අවශ්‍යයි. ආයිතරි කමඨාන් සුද්ධ කරන්න. මේ ප්‍රශ්න දීපේ කරාට මට කියා හිතින්ද වෙනවා මට කර්මා කළා ඒකට උත්තර බඳින්නේ කියලා ආනාපාන සතිය නම් කරන්න මම හිතලා කියන්නේ ඒ විදිහට තුනී වුණාට පස්සේ සහ තුනී වෙන්නේ ඉස්සලා ආනාපානෙ පේනකොට මෙන්න මේ දෙකෙන් තමන්ගේ හිත හොඳයි කියන්නේ වඩා රුචි කොයි කොටසද කියලා කියනවා නම් අන්න ඒ අනුව පුළුවන් මේකට උත්තර දෙන්න. ඉතින් දීපේකනා කැමති නැත්නම් උත්තර දෙන්න අපි ප්‍රශ්න 23 ඊගා ප්‍රශ්න ගියා. ඔව් ප්‍රතිපිටි පස්සේ කට්ටිය ඒම සඳහා මම උත්තරේ කියනවා වෙනත් අරමුණ නැතිව ඒ හිත තුනී වෙන අවස්ථාවක් කියලා. ඉතින් මෙතන පේනවනම් අරමුණු තියෙන එකට වඩා අරමුණු නැති తত্ত্বය හොඳයි කියලා තමන්ට තේරෙනවා නම් තාමත් මේ දෙක අතර බැඳීමක් තියෙනවා. ඉතින් අර අරමුණ නැත්නම් අතර ප්‍රයත්නෙන් ගන්න එකක්. ප්‍රයෝගයෙන් ප්‍රතිපදාවෙන් ගන්න එකක්. නමුත් ඒකට හිතේ නිකන් කියක් තියෙනවා. ඒකට ආශාවක් තියෙනවා. ඒක ආශාවක් තියෙන නිසායි මේ ප්‍රශ්නේ මත වෙලා තියෙන්නේ මම දැන් ඊගාට මොකද කරන්නේ? තාම අහුවෙන්නේ නැහැ ඒක. ඒ තමයි ඊගාට තමයි දැන් තියෙන ප්‍රේමේ වගේ ප්‍රයෝගයෙන් ප්‍රතිපදාවෙන් ලැබිච්ච නිසා ආසාව ඇති වෙනවා. ඒ නැවත නැවතත් ඒ தත්ත්වෙට ගිහිල්ලා ඒකත් හිතේ මේක තාත්වයක් අරම ගොරෝසු රූපේ නිකන් හිතේ මේක තාත්වයක් මේ දෙකටම නොසලෙන විදිහකට කම්ප නොවන විදිහට අර කොහොඳයි මේ කොහොඳයි කියන්නේ නැති මට්ටමට මේ කියන විවේක ස්ථාන තමගේ gedarak බවට යුක්තව යමීන් කරක් පාටපත් කර ගන්න ආතේ ඉදිරි ගමනක් අපිට හිතන්න අමාරුයි අත්‍තර කියනවා ඒ ඔය දෙකට සමසිත සලකනවා කියන එක බොහෝම අමාරු දෘෂ්ටි සම්බන්ධ ප්‍රශ්නයක් තියෙනවා යෝනිසමස්කාර සම්බන්ධ ප්‍රශ්නයක් තියෙන්නේ නිසා නැවත නැවතත් භාවනා කරන්න භාවනා කරලා ඒ විවේක ස්ථාන ගියාම ඒ වැඩි වේලාවක් ඒ තමගේ ගෙදර ජීවිතාවක් වගේ ඉන්න බලන්න නමුත් ආය අරමුණු එනවට ද්වේෂ කරන්න එපා. අරමුණු පේන අවස්ථාව දුර්ල අවස්ථාවක් කියලා හිතන්න එපා. මේ දෙක එකිනෙකට ප්‍රත්‍යুৎපන්න බව තේරුම් ගන්න. අරමුණු ඇති එක නැතුව නැති එකක් ගන්න බෑ. නැති එක නැතුව ඇති එකක් ගන්න බෑ. මේ දෙකේ අන්‍යෝන්‍ය වශයෙන් ප්‍රත්‍ය වෙලා තියෙනවා. ඉතින් ඒකයි අවබෝධ කරගන්න බැරි මේක එකකට ප්‍රිය කරන එකට අප්‍රිය කරන. මනාපමනාප දෙක තියෙනවා. ඒ මනාපමනාප දෙක නැති වෙනකන් මේක දවසකට පැය තුන ගාණක් කරනවා විශාල ප්‍රයත්නයක් ඒක. දිගට භාවනා කරනවා ආකෘත වෙනසක් ඇතුව සමන්න තේරෙන්න පටන් අරගනි. මේ දෙන්න අන්‍යෝන්‍ය වශයෙන් ප්‍රත්‍යවගාති. අරුණ ඇති தත්ත්වේ නිසයි නැති தත්ත්වේ වැටෙන්නේ නැති නැත්තේ නිසයි ඇති தත්ත්වේ වැටෙන්නේ ඒක ආනන්ද සප්පයි සූත්‍රයේ සම්බුද්ධමගේ දේශනා කළා තියෙනවා. ඒ නිසා මේ දෙකේ තාරාතිරම් වෙනසක් නැතුව දෙකටම සමසිත එනකම් අෂ්ටලෝක ධර්මයේ කම්පා නොවනකම් තාදී මනස එනකම් දිගට භාවනා කිරීම තමයි මේ වගේ යෝගාවචරයේ දැක්විය යුතු අනුග්‍රහය. එහෙම කියවම තේමාද නැත්තම් ගන්න පුළුවන්. කෙරුවන් සරණයි ගෞරවණීය සාමිනාංශ භාවනා කරගෙන යද්දී ජවරු සමාධිය තුළදී කටට කෙලවුනන ගතියක් දැනී කට ඇරෙන්න උත්සාහ ගන්නවා. ඒ සමාධිය තුළ ඉන්න බව දැනෙනවා. මේ වැරදීම අස්ස ඒ බව කරුණාවෙන් පහදා දෙන්න ඉල්ලා සිටිනවා. හරි ඉස්සල්ලාම කියපු ප්‍රශ්න වගේ අපේ ශරීරයේ විතරම පරිවර්තී ක්‍රියා කරමින් ඉන්නේ. පින්ස්ම ගන්න ඕක වෙත හෘද වස්තු වැඩ කරනවා. ඇසලින් කන්ද කබ ගන්නවා, කෙස් වෙනවා, නියව වෙනවා, දත් වෙනවා, කෙල ගන්නවා මේ වැඩ පිළිවෙලයක්. නමුත් මම එකක්වත් දන්නේ අල්ලපු විතරේ වනේ බල බල ඉන්නේ. අල්ලපු දෙද මිනිහා කක්ක කරනවාද, සූ කරනවාද, කබවදනවාද, ප්‍රේම කරනවා ඔක්කොම බල බල ඉඳලා Taman යන දන්නේ. භාවනා කරන්න ගිය ගමන් මේක හොඳට පේන පටන් අර ගන්නවා. මේ ශරීරය කියන්නේ දශක් තොරණක් වගේ නිතර වැඩ කරන නිතර පරිවෘත්තීය ක්‍රියා සිදු වෙන තරම් ඒකෙච්චර ප්‍රශ්නයක් නැහැ. ඒකට සාක්ෂියක් වශයෙන් කියන්න පුළුවන් මේ කෙල ගන්න බව දැනගත්තම සතිය කැඩෙන්නේ නැහැ. කෙල බව දැනගත්තට සමාධිය කැඩෙන්නේ නැත්තම් දැන් බලන්න යම් සමාධියක් යම් සතියක් ඒකාකාර අරමුණක තීජි පාස්තරනට වඩා සෙල්ලක්කාරකමක් තියෙන්න ඕනේ අරමුණු මාරු වෙද්දී සතිය සමාධිය පාස්තන. ඒ නිසා බලන්න කෙල ගලන්නේ නැතුව පවතින වෙලාවේ පවතින සතියට වැඩිය හොඳ දියුණු සතියක් මෙතන තියෙනවා. කෙල ගන්න බවක් දාන්නවා සතිය කැඩෙන්නේ. සමාධියක් තියෙනවා වෙනදට වැඩිය මේ කටේ සංවේගීකතියක් වැඩෙනවා කෙල ගන්න ගතියක් කොහොමද උගුර කහන ගතියක් ඇස් කහන ගතියක් කන්සිලුණාලියන ගතියක් එතන නියපොතු වර්ග ආලෝක ගතියක් විවිධාකාර දේවල් තියෙන ඒක තියෙද්දි සතිය කැඩෙන්නේ නැත්නම් සමාධිය කැඩෙන්නේ නැත්නම් ඒකට කියන අපි සති බලය සමාධි බලය කියලා. ඉතින් කාටවත් වැරද්දක් නෙමෙයි. ඒක මේ සේලා වික්ෂණයෙන් මාළේ අහන්නේ කේනිදා කපකටම් බිම්බන් මේ බිම්බය මේ මේ මමයා කියන එක කවුරු විසින් කරන ලද නිර්මාණයක්ද කියලා. මේ සේලා වික්ෂණය සඳහන් කරනවා නයිදාන් අත්කටම් බිම්බන් නයිදාන් පරකටම් අදහස් හේතු පරිච්ඡ සම්භූතා හේතු බංගානේ කුච්චති. මේ වෙලාවේ ශරීරය වෙන්නේ මගේ කියලා ගලන එකනේ. කියලා ගැනීම මම විශ්ින් කරන ලද්දක් නෝ. මම කියන්නේ මම කරලා මම කරන්නේ නයිදන් අත්තකතම් බිම්බා මම කරන ලද ප්‍රතිබිම්බෙකුත් නයිදන් පරකටන් නගා කවුරුත් කරන ලද දුකකුත් නෙවෙයි මම මේ දෙයයන් ආශීර්වාද කරන්නේ මම මේ ධර්ම බලدارී බ්‍රහ්ම විශ්වාස කරන්නේ නැහැ කවුරුත් කරන ලද දුක හේතුපරිත සම්භූතාංග හේතු ඇති නිසා හට ගන්නවා හේතු නැති කාමයක නැති වෙනවා ඒක මගේ සතියට බාධාවක් නෑ ඇතන සතියට ධෛර්යයක් සතිය නිසායි මේ ඔක්කොම සීරුමාරු වෙනකොට මේ කුංචි ඇතුලේ වෙන වෙනස්කම් දැනෙන්න පටන් ගන්නනේ ඒක බාධාවක් නෙමෙයි ඇත්තටම ගමනට සුභාශිංසනය ඒ ගමනට පාවඩයක් ගමනට උඩුවියන් වටවියන් බැඳීමක් ඉතින් ඒක දැනගෙන යාගේ අවශ්‍යයක් නැහැ එතකොට ආඩම්බරයේ පිළිස කියන්නේ මොකද්ද? ඒවා දැනගෙන සතිය කැඩෙන්නේ නැත්නම් ඒ වඩා ඒ වඩා හොඳ සතියක් කියලා වර්ණනා ගන්න. එහෙම වෙලාවට කැඩෙන්නේ නැහැ කියලා දන්නවනේ. ඇත්තටම කැඩෙන්නේ නැහැ. ඒ බව දන්නවනම් තමන්ට මේ ගමනට හම්බෙච්ච පවන් සැලීමක් සුභාශිංසනයක් කියලා හිතාගත්තාම ඉදිරියට අම්මා මලාගෙට ගිනි ගත්තා, දරුවා නැති වුණා, සුනාමිය ආවා. ඔය මොන හැලවුණාවත් කැඩෙන්නේ පොඩි පොඩි දේවල් වලට වුරු කරගත්තට පස්සේ ඊට පස්සේ මොනවා වුණා ගාලල්ල. ඒ ගාලල්ල කියන පුරුදු වෙන හැටි ඔය තියෙන. ඒක ටිකක් මොකදෝ මොකදෝ වගේ. ඒ ඉස්සරහට යනකොට කොයි එක වුණත් අන්තිම ප්‍රමාණය මම මේ මැරෙන්න හදනවා කිව්වා මේ ඔක්කොමත් අතහැරලා දාලා කොහොමඩක්වත් ඉතින් වෙන්නේ තියෙන දෙයක් නම ඉතින් නතර දාන්න රෙඩි හොඳයි. නැත්නම් බණ්ඩා වගේ ඊට පස්සේ අයියා මම පෙන්නන්නම් මැරලා හරි කියනවා වගේ මිස ලොකු බණ්ඩා වගේ අම්මගේ දාටි ඉල්ලලා අනේ අම්මේ මාව කපන්න හදනෝ කියලා කෑ ගහන එක දෙකේ ඕන එකක් අද කියලා වෙනවා භාවනා කරන එකකට ඕන බය වෙන්න පුළුවන් ප්‍රශ්නයක් ඇත්තේ නැහැ භාවනා නො බය වෙන්න නැති ඒක පුංචි පුහුණුවක් අශ්ලෝක ධර්මේ කම්පාණ මේ පුංචි පුහුණුවක් ප්‍රායෝගික පාඨමාලාව තමයි ওই භාවනා කරනකොට එන මේ උසුළු විසුළු নানা ආකාර බාහිර අභ්‍යන්තර සංසිද්ධි වැලදී නොසැලෙන මනස පොඩ පොඩ ක්‍රියාත්මක වෙනවා නම් ඒකේ කස කැවෙන්න පටන් ගන්නවා එන්නේ එන්නේ දෙකේ කැවිලා මොන දෙයක් කැළඹිලි දුණා තම බලන මේ කැළඹිල්ලදී කැදෙනවද සතිය නැද්ද මේ කැළඹිල්ලදී කැදෙනවද ඔකේ සමාධිය නැද්ද කියලා බලනකොට පේනවා මේ සති සමාධිය එන්නේ එන්නේ බාධාවලදී විශේෂයෙන් පේනවා එන්නේ එන්නේ එන්නේ ප්‍රතිශක්තියක් වැඩෙනවා ඒවා දැරීමේ ශක්තියක් වැඩෙනවා ඒක බුදු බලයක් ඒකට විරුද්ධ වෙන එක මාන බලවේගේ. මේවා ගැන කතා කරන එක මනුස්සකම. ඉතින් තමයි මේක වාසියට අරගෙන ඉදිරියට යන්න කෙනෙක් කියන්නේ. එනවා ස්වාමීන් වහන්සේ ඔවහන්සේ ඇතුළු කල්යාණ මිත්‍ර ස්වාමීන් වහන්සේලා අපහත ලබා දෙන්නා වූ දහම් දැනුමට අප විහිදු දෙයක් නැත. ඒ ධර්ම මානසිකාරයෙන් සිත්වල ධර්ම මානසිකාරයන් සිත්වල මතුවන අවස්ථාවේදී ඒ ඒ නැගෙන සතුට තුළින් වහන්සේලා කෙරෙහි පුදුම කරුණාවක් මෛත්‍රියක් ඇති වීමෙන් හදවතින් නැඳ ආශිර්වාදයක් දරන බව සතුටින් දන්වා සිටිමි. භාවනා කිරීමට ඉඳගෙන ආනාපාන සති භාවනාව හෝ වෙනත් භාවනාවක් මෙහි කිරීමේදී බොහෝ විට ඒ කර්මස්ථානයට අනුව යම් යම් මානසිකාර පහළ වේ. උදාහරණයක් වශයෙන් කියතොත් මරණ සතිය වඩන අවස්ථාවකදී පොළවේ ඇති පොළවේ ඇති කිසියෙකුටත් බිම හෙළිය නොහැකි ලෝසගස් එක එක සැරසුලමින් සැරසුලමදී එක්පරම බිම හෙළිය ඇත. ඒ ගසේ කොතරම් ශක්තියක් තිබුණද ඒ සුලකට බාධාවක් ඇති නොවේ. ඒ අතර සාමාන්‍ය ගස්ද වැටීම සිදුවේ. කුණාටුව කුණාටුව ඇති විට මේ සුළඟට ප්‍රශ්නයක් මොවුනද ඒට සුළඟ හේතු විය. ඒ වගේ අපේ මරණයද කොයි මොහොතේ සිදුවේදයි කිව නොහැක. ඒ වගේම කායානුපස්සනාව මෙනෙහි කරන විට කගේ එක එක් කොටස පිළිබඳ සිත මෙහෙයවා කොයි කැලේද මම ඉන්නේ යන්නේ කෑල්ල කෑල්ල මනසට පෙන්වා එතන සත්‍ය පුද්ගල ස්වභාවයක් නොමැති බවත් නාම රූප පමණක් ඇති බවත් දැනුම්දී. මේ ආදී වශයෙන් ඒ ඒ භාවනාවට අදාළව යම් යම් මානසිකාර මතුවේ. ඒ අවස්ථාවේදී මෙවැනිදී ඇතිදී වහා නැත. වහා නැති යන බව අරමුණු වීමද සිදුවේ. ශ්‍රීනාथ ස්වාමීන් වහන්සේ මට දැනගත්තේ භාවනාව යන මෙවැනි මානසිකාර මත පිළිවීමද මෙය සිටිලි වැඩිමත්ද එසේම භාවනාව යනු සමාකරණ තුලම සිත පවත්වාගෙන යාමද කියාය. මෙවැනි මානසිකාර තුලින් භාවනාවට ඉරිගැන්වීමක්ද සිදුවේ. මට වැටහුණු ආකාරයට මෙසේ සඳහන් කරත් මේ සඳහා මාහට උපදෙසක් ලබා දෙන මේ මෙත් සිතින් ඉලා සිටිනවා. දැන් මුල් කාලේ නම් අර කපුට කීල් කැල්ල ගන්න ඉරිලෝය කියන කතාව ඇහෙන සංඝයාතර යනකොට ඇදෙනවලු. ඒක ඒව තමයි හැබැයි වෙලා තියෙන භාවනාවක් නෙවෙයි. මේ කල්පනාවක් තියෙන්නේ. ඉතින් ලෝසදා මාගස් කොලන් සිරසුරගෙන් ඇදගෙන වැටෙනවා කියන භාවනා කරන්න ඕනේ ඔය කිසිලා කවි ලියවිලා තියෙනවා. සාහිත්‍ය දෙවිලා තියෙනවා. මේ එකේ කොටසක් ගත්තාම ඊට මම්මගේ කියන්න බෑ කියන එක බෙන්ස් කාර් එකක් ඇලි වලට ගලවලා ඒක කාර් කියනවා කියලා බෙන්ස් තියනවාද බලන්න නෑ කාර් එකකුත් නෑ ඉතින් මේවා නිකන් අර හිත විවේක වෙනකොට භාවනා නොකරන ගන්න බුලත් පිට හැපිලි තමයි චුයින් ගම් හැපිලි තමයි ඒ වෙනුවට මේ වම ඉඳගෙන ඉන්නවා මම හිතගෙන නෙවෙයි මම ඉඳගෙන ඉන්න බව මට වැටෙන්නේ මෙහෙමයි කියනවා නම් ඒක මානසික කාරණේ මේවා කෙලින්ම අත්දැකීම ඒකවල පාඩක ප්‍රතිස්තුති කරන්න ඕනේ බුදුහාමුදුරුවෝ ස්ට්‍රයික් සුති කරන්නේ ඉතින් ඒක නැත්තම් අපි හතියට හඟුම්බර වෙනවා. මාඩ දැන් පරිචෝපායේ තේරෙනවා අනිච්ච දුක්ඛ අනත තේරෙනවා දිමන මරණසුදී තේරෙනවා සුදීනයි කියලා මේ වචන ගොඩාක් නැවත නැවත කතා කර කරන මනයි කරගෙන ඉදීම වැරදි වැඩක් මේක පෞසිද්ධ වෙන අකුසලයක් හෝ හරු වචනයක් නෙවෙයි. නමුත් භාවනාව කියලා අපි උත්සාහ කරන්නේ සතිය නම් සක්විදී තමයි මේ වෙලාවේ අත්දකින්න දේ මිස හිතන දේ හෝ ඇසූ දේ නැවත වමාරා කෑමක් සතිය තරම් වටින්නේ ඒ නිසා මේ මුල් ප්‍රදේශයේම කියන දේ පිළිබඳ අවසානයේ සැකයක් මතුවලා තමයි ආන මම මේක කිව්වට ස්වාමීන් වහන්සේ මේක ඇත්තටම භාවනාදි කියලා ඒ තමයි ඉතින් චින්තාමය කොටසක් මේ වැඩ කරලා තියෙන ඒ නිසායි ගුරුවරු පිළිබඳ හැඟුම් බලන්නේ භාවනාවක් කරනවා නම් ගොබ්බර වෙන්න දෙයක් නැත්තේ නෑ. එන්නේ එන්නේ තමයි තේරෙනකොට අනේ බුදුහාමුදුරුවෝ තනියම ගහ පොළ වාගේලා කිසි ගුරුවරයෙක් නැතුව කිසි කප්පාර දායකෙක් නැතුව අනේ මේක අවබෝධ කළානේ. උන්වහන්සේ අවුරුදු 2600ක් මේක අපිට කියලා දුන්නානේ. කියලා කෙලින්ම බුදුහාමුදුරුවෝ සත්‍යයෙන් කියපත්. ඒ නිසා මෙතන වෙලා තියෙන්නේ මේ විදිහට ප්‍රත්‍යක්ෂ භාවනාවක් කරනවා වෙනුවට චින්තාමය කොටසක් අරගෙන කාටත් හිතා ගන්න දඹි වුණත් ඔය හිතන්න ලෝකේ ප්‍රශ්නයක් නැහැ. ඔය සාහිත්‍යයේ කරුණු ලස්සට හිතනවා කියන එක කොල්කණක් කරන මනුස්සයා කුඹුරු නියලේ වනාදී තනකොළ වැවෙනවයි කියන එක ඇහෙන්න දෙයක් නැහැ. කොහොමඩක් අතකොළ. රස තියෙන බෝ. දැන් බෝගේ වෙන තමන් කිව්ව අත්දකින්නේ නැත්නම් සතිය පිටවන දේ ගැන සාංකාරකත් නැහැ. ඉතින් ඉවෙන්ට් එකක් කියලා බලන්න මේක එච්චර හොඳම නිෂ්පාදනය නෙවෙයි කියලා මම කියනවා. මොකද කොයි කෙනෙකුට වෙන තනකොළ හරකට වටනකොලක් තියෙනවා. ගුලියට වටනකොලක් නැහැ. එන්නකත් මාකරලා අර උදේ ඇහිච්ච මූලික කමඨාන් උපදේශ පන්ති අහනවා වගේ වචන කොත්තනකවත් කියවිලා හෝ උපදෙස් දීලා තියෙනවා. ඉතින් ඒකේදී ස්තුති කියලා පටන් අරගත්තට මූලික උපදේශ ඇහිලා හෝ හිතට වැදිලා නැහැ කියලා මම මේ කියන්නේ මේ මම දීපු මූලික උපදේශ විතරමයි ලෝකේ තියෙන්නේ ඒකමයි ඇයි යුත්තේ කියලා මම කියන්නේ. නමුත් මම මගේ ප්‍රශ්න අහනවා නම් මට කියන්න තියෙන ඉතරයි අපි උපදේශ දීලයි මේ ප්‍රශ්නේ නගන්නේ අත්දැකලායි මේ ප්‍රශ්න නගන්නේ. නමුත් මේ කියන අත්දැකීම් නෙවෙයි සත්‍ය වඩන කෙනෙක්ගේ අගය කළ යුතු කොටස මේව සත්‍ය වඩන කෙනෙකුට තියෙනවා මේව ගැන කතා කරන්නේ. කතා කරනකොට කතා කරන්නේ ඍජුවත් දැකීම ඒ නිසා කර්මා කරලා කවදා හෝ සක්මන් භාවනාව කරලා තියෙනවනම් පරයන්ක භාවනාව කරලා තියෙනවනම් සක්මනේදී මම ඉඳගෙන නෙවෙයි ඇවිදින බව වැටෙන්නේ කොහොමද කියලා කියන්නේ. පරයන්කේදී මම හිටගෙන ඇවිදින නෙවෙයි ඉඳගෙන ඉන්නවා කියලා වැටෙන්නේ කොහොමද කියලා කියන්නේ. එතකොට නම් ඒක සාධනීය ප්‍රතිපදාවක් වෙයි කරන්න තියෙන දෙයක් වෙයි ඒ අනුව කතා කරන්න කරුණාකර සාකච්ඡාවට සම්බන්ධ වෙන්න කියලා මම ඉල්ලනවා. අන්තරතර සාමණේරයන්ස සක්මණෙන් පසු පරයන්යට ගොස් ආනාපාන සති භාවනාව පටන් ගැනීමට පෙර තමාට මෛත්‍රී කිරීමට තමාගේ ඉඳගෙන සිටිය ඉඳගෙන සිටින ඉරියව්ව හිස නලල බෙල්ල ආදී වශයෙන් කොටස් ඉහළ සිට පහළට පහළ සිට ඉහළට මෙහි කරන විට සමාවේ ඉඳගෙන සිටින ඉරියව්ව සමාධියේ උභහත් ආකාරයට නැගී වෙනවා. ඊට පසු ඒ ප්‍රතිබිම්බයට සමස්තයක් වශයෙන් මෛත්‍රී කරන්නද නැත්නම් අර මොළදී මෙනෙහි කර බෙල්ල මෙනෙහි කළ ආකාරයට හිස නලල මුහුණ බෙල්ල ආදී කොටස් වල වෙන වෙනම මෛත්‍රී කරන්නද උස්මට යෑමට පෙර සමස්ත ප්‍රතිබිම්බයට මෛත්‍රී කළාම ප්‍රමාණවත්ද ආනාපාන සතියේ හුස්ම නොදැනී සංසුන් වන විට ආයාසයෙන් හුස්ම රැලි දෙකක් ගෙන නැවත මුල් කර්මස්ථානයේ වන ආනාපාන සතියේ සතියේ සිහිය පරියන්තයෙන් අවදි වෙන තෙත් පවත්වාගෙන යා යුතුද ඉදිරිපත් කළ මේ ප්‍රශ්න දෙකට වහන්සේගෙන් විසඳුම් බැගයක් පත් වෙලා සිටින වහන්සේට දීර්ඝායුෂ වේවා ඇත්තටම තමන්ගේ ශරීර මෛත්‍රී කිරීමක් අත්‍යවශ්‍යම නැහැ. ඒක සිද්ධ වෙන බවයි මම මතක් කරේ. ඉඳගෙන ඉන්නකොට තමන් ඉඳගෙන ඉරියව් පහසු නම් ඉඳගෙන ඉන්නේ ඉරියව්ව සමබර නම් ඒක මේ ඒ දින සහැල්ලුව ඒක තියෙන පහසුව නිසා හිතට කරගන්න. මොකද අපි කවදාකවත් තමන්ගේ ඇඟට මෛත්‍රී කරන්නේ අපි අල්ලපු දෙයටයි මෛත්‍රී කරන්නේ. හෙටට ඊයට අරයට මෙයාට මෛත්‍රී කරන මිසක මේ ශරීරේ මියාලකෙගේ වගේ වැඩ ගන්න එකයි කරන්නේ. ඒ සමයට නාවල කවල බොල්ල වාඩි වෙලා වාඩි ඉඳලා බලන්න පුළුවන් නම් ලොකු මෛත්‍රියක් ඉතින් ඉහළ දෙක පහකට කරන්න ඕනේ මේකේ තියෙන පහසුව බලන්න. ඉඳගෙන ඉනකොට තමයි තියෙන පහසුව. ඉතින් තමයි තියෙන ලිහිච්ඡ ගතිය, සමමිතික ගතිය, ඒ ක්‍රමයක් වෙන්න පුළුවන් ශරීර දිගේ ස්කෑන් කරලා ස්විප් කරන ක්‍රමෙ වෙන්න පුළුවන්. මොකද ඒක ඇත්තටම තීව්‍ර වශයෙන් කළ යුතු නෑ. ඒක හරියට තරගයක් කරන්න ඉස්සර ෆීල්ඩ් එකක පිටින් වලට රවුමා දෙකක් දුවලා ඇඟ රත් කරගන්නේ. ඒ තරග කරන්න වෙලාව නැතුව දවස පුරාම හැකරක් කරකට හිටියොත් කරන්න හම්බෙන්නේ නැහැ නේ ගුණක් කරන්න හම්බෙන්නේ නැහැ ඉසව්වට යන්න වෙන්නේ නැහැ ඒක නැත්නම් බත් කන්න ඉස්සර අතෝදනවනේ ඉතින් බත් කන්න ඉස්සර දවස පුරාම අතෝදා හිටියට බත් කැවෙන්නේ නැහැ ඒක පූර්ව කුටි පුළුවන් තරම් කෙලි කරා ප්‍රයෝජනේ සලකන ඒකට තමයි මොන කර්මස්ථානය නැත්නම් ඒ අර මොහොත කර්මස්ථානය යෑමේ කටයුතු බාධා කරන්න මේ හොල්මන් වැඩ බෝ කරනවා අද අද ලංකාව කියන භාවනා මධ්‍යස්ථාන ගත්ත එහෙම නැත්නම් පස්සේ අවුරුදු 100 කාලෙ විතර ලංකාවේ භාවනා ක්‍රම ගත්ත ප්‍රතිඋන පූර්වකෘති විතරයි. කිසිම භාවනාවක් නැහැ. දවස පුරාම පූර්වකෘති කියන ඒතර ગાථා ටික කියන. මොකක්වත් නැහැ. ඉතින් අපිට උසාංශය ඒකට විශේෂයෙන්ම උද විදසන විදසන පාරකෘති කියන පොතේ අපි ලොකු ආවේශනයක් කරලා පුස්කොළ පොත් පිළිසිඳ බලලා භාවනා කරන හම් වෙලා කියලා තිබුණා ලංකාවේ තිබුණා තිබුණේ මේ චතුරාර්යක භාවනා ටික විතරයි මහා බුරුම භාවනා ක්‍රම නොයෙන්ද අපි තාමත් ඕකත ගගයි. ඒක නරක දෙයක් නෙවෙයි නෙවෙයි මම මේව කතා කරන්නේ ඒක කරන්නේ ඉතුරු වැඩේ එකයි. ඉතින් ඉතුරු වැඩේ කරන්නේ මේ ගැන අතර විතර හොයන්න යනවා කියලා කියන්නේ මූල කර්මස්ථානයෙන් පැන යාමේ ක්‍රියාවලිය. දෙක ඒක පේනවා අපි ඉස්සර ප්‍රශ්න සාකච්ඡා කරා වගේ ආනපනේ සංසිඳනට පස්සේ ඒකට බුදු නැති නිසාදෝ කෝල නිසාදෝ ආයෙ ධෛර්ය හුස්මත් එකක් අරගෙන ආයෙ හුස්ම දෙහිත දාන. ඒ කියන්නේ අර බබා නිදි අම්මට නැරෙලි කන් කියන්න ඕන නිසා බබා නැගිටවල ආයෙ නැරෙලි කන් කියනවා. මේ නැරෙලි කියන්නේ බබා නැගිටව අනුමුති කරවන්න කියලා නේ ප්‍රශ්න තියෙන අම්මට දැක්සයි නැරෙලි කන් කියන්නේ. ඒ බබා නිදාගත්තම එකම ශ්‍රාවකයා ඉන්නේ ඒකත් බුදි නැගිටි බෑනේ අම්ම නැ බබා නැගිටලා ආයෙ නැරෙලි කන් කියනවා වගේ. අර හිත තැම්පත් වෙනකොට මේ ආනාපාන උපක්‍රමයක් කරගන්නේ අපි තැම්පත් කරගන්නයි ඒක හොඳට අත්දකින්න. ඒ වෙනුවට ආයත ආනාපානට යනකොට ඒක නැත්තම් වෙන අරමුණකට හිත දැමීම හෝ ඉරියව් වෙනස් කිරීම හෝ නින්දට වැටීම. නැත්තම් සැක කිරීම. ඉතින් මේක තමයි මායාව පිළි පහවදී පාවිච්චි කරන දේ. මේ පහට බහුවෙන්නේ නැතුව ක්‍රමයෙන් ආනාපාන තුරුනාට පස්සේ ඒකේ ඒකට නිකාන්තිය වශයෙන් බැඳෙන්නේ නැතුව මම ඉස්සර මතක් කරපු විදිහට මම දැන් ඉන්නේ ආස්තිකත්වයේ. රූප ධර්ම වල නැති පැත්තේ. රූප ධර්ම වල හේව නැන්නේ මේක අත්දැකීම කොහොමද කියලා බලන්න ඒක හරි බය කරන සුළුයි. සමහරලාට කලාතුරකින් කෙනෙකුට ඒකට ආසක් හිතෙනවා. ඒ මොකද මේක දන්නේ නැති දෙයක්. වචනෙන් නගන්න බැරි දෙයක්. ආඩම්බර වෙන්න බැරි දෙයක්. ඉතින් ඒ නිසා අපි ආයෙත් ආස්වාද කරන්න පෙළඹෙනවා. එනත නැගිට මේ යන්න පෙළඹෙනවා. එනත නිින්ද වැටෙන්න පෙළඹෙනවා. නැත්තම් නිදා වැටෙන්න පෙළඹෙනවා. අන්න හතරටම වැඩෙන්නේ නැති මනුස්සයෙක් කියනවා ශ්‍රද්ධාව කියන කෙනෙක්, වීර්යය කියන කෙනෙක්, සතිය කියන කෙනෙක්, සමාධිය කියන කෙනෙක්, ප්‍රඥාව කියන කෙනෙක් කියන්නේ. මේවා තමයි ඒකට කියන බොරු වලවත්. එනිසා ඒවක් කියවට දෝෂයක් වෙනවා හෝ පෞසිද්ධ වෙනවා කියන එක නෙමෙයි කාලේනාස්තියක් වෙනවා. අපි ඒක තමයි මේ කමඨාන් සුද්ධ කිරීමක් කරන්නේ, ධර්ම සාකච්ඡා කරන්නේ. ඒක මතක තියාගන්න ඕනේ මෙතෙන් ගියාට පස්සේ මේ උපයාගත්ත දෙයට බැඳීමකුත් නැතුව, ඇලීමකුත් නැතුව ඒක දිහා ඒක සිද්ධි කරගන්න පුළුවන්. වශී කරගන්න පුළුවන් නම් ඒකට කරන බාධාවත් තමයි මේ හයියෙන් නැතු උස්ම ගන්න එක. හැබැයි මම මෙහෙම එකක් කියේ. ඒ වගේ වෙලාවට ඉන්නකොට දාන උස්මක් වැටෙනවා. ඒක මම කරන එකක් නෙවෙයි ඒ සාමාන්‍ය නිින්ද යන කෙනෙකුට විදි වෙන දෙයක්. විස්රාම වෙනකොට ඒකට බාධා කරන්න එපා. හැබැයි මේක මම කරා කියලා පටව ගන්න යන්න. ඒකේ හිත එනතයි කය අඩු ක්‍රියාකාරී තත්වයකට සින්ක්‍රොනයිස් වෙනකොට හැඩ ගැහෙනකොට සිදු වෙනවා. ඊට පස්සේ ආයසරයක් එක හෝ සීක්‍රෙන්ටක්පත් වෙනවා. එහෙම නැත්නම් නැවත විකින් දිගටම මේ ප්‍රශ්න කරු ඇසලා තියෙන විදිහට විකරණ ආනාපානයේ සිටීම පරමාර්ථ කරගත යුතු නැහැ. සංසිඳන සංසිඳ බව දැනගන්න ආය ස්වභාවයෙන්ම තියෙන මධුවිච බව දැනගන්න මේක දිගේ චක්‍රාකාර පෙනුමක් යයි. tempat වෙනවා, එවිස් වෙනවා, tempat වෙනවා, එවිස් වෙනවා. පුළුවන් තරමක මගෙන් තොරව, මගේ විනිශ්චයකින් තොරව ඉබේ සිදුවෙන දෙයක් වඩපත් වෙන්න ගියොත් විතරක් අපිට කියන්න පුළුවන් යෝගාවචරයා භාවනාවේ දක්ෂකම් දියුණු කරලා තියෙනවා. දවසට සාමාන්‍යස ආනාපාන සතිය හෝ වෙනත් භාවනාවක් කරන අවස්ථාවේදී හිත කිස නිතරම පහත් වීමක් සිදු වේ. ඇයකදී 6 වරක් පමණ පහත් වේ. ඒ නිින්ද යාමක් නොවේ. මුලින් අරමුණේ සිහිය පවත්වාගෙන සිටිමි. කිස පහත් වීමට හිස තෙලින් පහත් වූ විට හිස තෙලින් කරගතිමි. සිත හිස තෙලින් කරගත්තේ මේ භාවනාවට බාධාවක්ද සිටේ මා කෙරෙහි අනුකම්පාවෙන් මේ தත්ත්වය පැහැදිලි කර දෙනු මැනවි. අපිට පණි කරපු ප්‍රශ්න අනුසාරයෙන් ගත්තොත් දැන් පත්තිනට අර කෙලේනා වගේ දැනෙනවා. එතන දැන්පත් මහයි මුස්ප ගන්න හිතෙනවා. එතන දැන්පත් වෙන සමාට වීර්ය අඩුකමක් නිසා ඔළුව පාත් වෙනවා වගේ වෙනවා. ආන්නේ වගේ වෙලා තියෙද්දි සතිය කැඩෙනවද නැද්ද කියන එක දන්නවනම් යෝගාචරයට පාර සූදායි. එළදි සතිය කැඩෙනවනම් අන්න අපි කියලාකි බාධාවක් කියලා. ඉතින් මෙවුවත් ගියේ නෙමෙයි මේ කායික වෙනස් වීම හෝ උගුරේ කියලා ගන්න එක හෝ අයියෝ උස්ම ගන්න එක නෙවෙයි ප්‍රශ්නේ තියෙන්නේ. මේ தත්ත්වෙදී ඊනාව සතිය අඛණ්ඩව දිගට තියනවාද? නැත්නම් නිසක බව අකවඩ අඛණ්ඩව දිගට තියනවාද? නැත්නම් සමාධිය අඛණ්ඩව දිගට තියනවාද? එහෙම නැත්නම් සමාලාට ඒකට අපිට සත්‍යල උත්තර දෙන්න බෑ. එහෙම හිත පාතර නැමිලා හැදුවයි කියමුකෝ නොහැදුවයි කියමුකෝ. Tamanට ඕන නම් ආයෙ සතිය පිහිටවන්න පුළුවන්කම තියනවාද? සමාධිය පිහිටවන්න පුළුවන්කම තියනවාද? එහෙමනම් අපිට වග කියන්න ඕනේ උනන්දු වෙන්න ඕනේ මේ සතිය අඛණ්ඩ කලනේ මිස කෙල එනවද නැද්ද කියන එක ඕ හයිය මුස්ම ගන්න නැද්ද කියන එක ඕ ඕ වාක් කරන්න නැද්ද කියන එක ඕ ඕ කෙලින් කරන්න කියන එක නෙවෙයි යටි අර බාහිර ලෝකයට වග වෙන්නත් එපාය සාමූහික භාවනා කරනකොට එතකොට එහෙම පාත්තුනාම ලැජ්ජාවක් ඇති වෙන ගතියක් තියෙනවා ඒක මාත් අත්දැකලා තියෙනවා දෙපැත්තම ඒ නිසා මහසීචාර්ය ස්වාමීන් සඳහන් කරනවා තනියම ඇඳ උඩ පොට්ට දෙක තියාන භාවනා කළා වොම ඔළුව පානුස්සොත් බබාට මොනවා වෙයිද සිතක නැත්තම් බබා දොස් සෙනඟ ඉන්න නිසා නම් ලැජ්ජාවට අටි ඔලෝකෙලික් කරගෙන සික්කේ මෙච්චරක් කරලා මට තාම දෙනක් නිසා ඉඳගෙන ඉන්නවත් බෑන් කියලා ලැජ්ජාවට අපි නැගිටලා නැගිටින්න කියන එක නෙමෙයි මම කියන්නේ. ඒක අපි තමන්ටම අවබෝධ කරගන්න අවස්ථාවක් කරගන්න. ඒ නිසා මේක කාගවත් දෝෂයක් නෙවෙයි. ඔය අරමුණ සිහුම් වේගන එනකොට මේ කයෙත් තියෙනවා විස්රාම වෙන ගතියක්. කයේ තියෙනවා රිලැක්ස් වෙන ගතියක්. අපි හැම වෙලාවෙම පුම්බගන්නේ ඉන්නේ. අක්ක යන්නේ එන්නේ කන්නේ බොන්නේ හරිම තාලෙටයි අති හරිම තාලෙටයි ඉතින් එහෙම අක්ක කෙනෙකුට උලෝ ගාතුනොත් මේ අක්ක කක්ක වෙනවනේ. අයියත් එහෙමනේ. දීෂේ පොඩිය දාගෙන පුම්බගෙන දාගන්නේ අපි දඟලන්නේ. ඉතින් ඒක නෑනේ දැන් මේක වැලමදුවක් වගේ පැක් කරගෙන ගත්තාම කලවැද්ද බලු ගහපු වැලගෙඩියක් වගේ වෙනකොට ඉතින් ඒක වෙනවා. කොහොම මරණදී වෙනවා. වයසට යනකොට වෙනවා. දෙින්දදී වෙනවා. දැන් ඒකට අපිට අවදි වෙන්න පොඩ්ඩක් අවස්ථාවකට chance දීලා දෙන මෙන්න උඹ ඉඳ ගැව්වා වගේ පපු කෙලින් තියාන උතුම් කායම් පරිදාය පරිමුඛන් සතින් උපට්ඨ පිට පටන් ගන්නවා. කොන්න බලපන් උඹ ආදීයටම අරමුණට ජෝත් වේගන යනකොට සම්බන්ධ වෙගෙන යනකොට මේ ඔක්කොම නිකන් මේ තේගහිච්ච පඬර මේ කේන්දල්ලක් වගේ ඉස්මල්ලක් වගේ මේක දරා ගන්න බැරි තත්ත්වයකටපත් වෙනවා. ඒකට ලැජ්ජ වෙන්න පුළුවන් නම් පුළුවන් නැත්නම් ආයෙ නැගිටලා හදාන්න පුළුවන්. නමුත් මේක ප්‍රකෘතියේ අනිවාර්යයෙන්ම සිදුවෙන දෙයක්. ඒකේදී සතිය පවත්වන්න පුළුවන්ද කියලා බලන එක අපි කවදාක හිතපු සම්බන්ධයක් නෙවෙයි. ඒකේදී සමාධිය කැඩෙන්නේ නැද්ද කියලා බලන්න පුළුවන් ගැටේ තමයි බුදුආමතුරු කියන්නේ. අපි බලන්නේ ඉරියව්ව හදද්ද උගල ගන්න උගල ගන්න නැති වෙන්නේ මොකද කරන්නේ කියලා හිතන්න. ඒක නෙමෙයි අවශ්‍යතාවය. ඒව තිබුණත් නැතත් අර ගෙනාවු සති ධාරාව අප්‍රමාණ අඛණ්ඩ ධාරාව දැන් විශ්වාසය එනතන සමාධිය මේ හරහා තමයි පොදුවර වෙලා හරියන්නේ. එනිසා මේ කාලේ ඉඳගෙන ඉන්න බබෙක් නැගිටිනකොට වැටෙන වෙලාව වගේ වෙලාවක්. වැටි වැටි තමයි මෙයා කවදා හරි නැගිටින්නේ. ඒ නිසා මේක ඒ චිත්‍රපටි එක ජවනිකාව. ඒක ලෑස්තිලා යෑම තමයි අපේ ලොකු සංසප්පට කියලා දුන්න ක්‍රමයේ වෙනවා දැනගන්න. දැන් මේ ආරමුණට හිත සම්බන්ධ වෙගෙන යනකොටම මේ වගේ වැක්කෙරෙන්න පටන් ගන්නවා. ඉරියව්ව වැක්කෙරෙන ස්වරූපය කියලා කියන්නේ වායෝ දහතුවේ ලහු ගතිය. ඒ ඉදගව වගේ කියලා කියලා කියන්නේ වායෝ දහතුවේ ගරු ලකුණ. මේ දෙකම දකින්නතු භාවනාව සම්පූර්ණ නැහැ. භාවන වායු දාපී ලහුගතිය සහ ගරුගතිය දෙකම තමන්ගේ අත්දැකීමෙන් දකින්න නැතුව නැත්නම් එකට ප්‍රේම කරලා එකට වෛර කරන තාක්කල් අපේ ධර්ම සම්පූර්ණ නැහැ. ඉතින් සර්වචනාංශේ බුදු වෙදී ඉස්සලා දුෂ්කරවත පුරන වෙලාවේදී මේ ශරීර කෝඩුව දිරලා ඒ කෙලින් තියාගන්න බැරුව වැටිලා ඒක මල කුණක් වගේ ක්ලාන්ත වෙලා ඉඳලා තිබුණා. ඉතින් කොපල් දරුවෝ ඇවිල්ලා හරි චූ කරනවලු මිනිහක් කියලා ඉඳලා. එක දරුවෙක් විතර කැවේ එලිචිගේ තනබුරු ලප්පියක් මිනිකලා කිරි පීරක් කනට දීලා තියෙනවා. ඒක තෙලකාර නැගිටලා බලනකොට අනිත් දරුවෝ තමගේ ශරීරයේ මලකුණක් විදිහට සරකලා චූ කරලා එක දරුවෙක් විතරක් කිරින්ගක් දීලා ඒකෙන් තමයි නැගිටින්නේ. මේව හරහ ගියා. දරුවන්ට කියන්නේ මේක කරන්න කියලා. උතුරාට පස්සේ කිව්වා මම මේක කරා අම්බල වෙනුවෙන් මම කරලා තියෙන බල කරන්න ඕනේ නෑ. මේ ශරීරයට වෙන්න තියෙන හැම දෙපැත්තම දකින්න ඕනේ. මේ පුම් බගන රූප සුන්දරී තරගයට ඇවිල්ලා වගේ අයෝ මේ පුරුෂයාට උන්නාට අවුරුදු 20ටයි දෙන්න වගේ පැවිදිත් වෙනවා. අනික ගාන රටේ තියෙන හරිපන්නන් රෙද්ද පල්ලෙන් බයිනෝ කියන ආවොත් එනවා. දෙකම භවනා දෙන නිසා තමයි මේකෙන් ලැබෙන ඵලයට සාමඤ්ඤතා ඥානය කියලා කියන්නේ. මේක ලැබෙන ඵලයේ සියල්ලම අවබෝධ ඥානයක් එකක්වත් හොඳ පැත්ත විතරක් පෙන්නේ නෑ මේ නරක පැත්ත නැති කරන කතාවක් වෙන්නේ. නැත්නම් ඊළඟ ගෙදරක ගඟ ගේක දෙන හොනරක පැත්ත විතරක් පෙන්නේ තුත් වෙන්නේ. කොටිම මතක තියාගන්න අපි කරන දේවල් මේ අපි අපි දැනුවට මේක ආහාර කරගන්න අපේ දක්ෂකම තමයි මේ හැම මලම එකම මාළයට අමුණන්න සත්‍ය දාලාති නූලට අමුණන්න හරි ගියක් බැලුණා කෙලාවක් නැතිවත් අයියෝස් ගන්නද කිවිතුමත් පිළෝපාතුමත් නැගිට්ටත් ඔක්කොම එක එක මල සතියේට මූලට අමුණන්නා වගේ දිගට යනකොට තමන්ගේ අත්දැකීම සාල මල් දාමයක් වඩපත් වෙනවා ගරුතර ස්වාමීන් වහන්සේ සයවැනි දින සමසමා භාවනාවේ යෙදී සිටින විට කය හොලේ සමාධිගත වී සිටියේදී මගේ මුළු ශරීරයම උලන්න පටන්ගෙන සුළු වේලාවකින් එය නැවතී ගියා. මේට හේතුව කුමක්දයි පහදා දෙන්න දෙපා නැවරලා සිටිනවා. මේක තමයි ජාති දුක කියන්නේ. ශරීරය ඉපදුනාට පස්සේ හැම දුකක්ම ඉන්නේ ජරා, ව්‍යාධි, මරණ මේ විප්‍රයෝග සෑම දුකකටම හේතු ඉපදී. දැන් මේකට හේතුවක් වෙයි කියලා දෙන අ හේතුව කියලා තමයි කියන්නේ. මේ ලෝකේ පාන මේ කාර්යම මේක තියෙනවා මේක ලොකු සර්වඥතාවට පෙන්නනවා වේගුලක් නැත්නම් ඉතල වේගුලක් ගන්න යනකම් සති ධාරාව දිගේම ගිහිල්ලා වේගුලක්දි වේගුලක් නැතුනට පස්සේ ඒ සති ධාරාව අඛණ්ඩ නම් අපිට පේනවා ඒ අනිකුත් දේවල් වෙනස්කම් වලට භාජනය වුණාට ඒක දකින්න සතිය මේ හරහා යන්න පුළුවන්. ඒකලීම හරහා ගිහිල්ලත් ඒ නෑ ඒකට අතපය කරෙන්නේ අඩු කරෙන්නේ නෑ ඒක ඉතුරුලා තියෙන බව දන්නවනම් අපිට තේරෙනවා ගන්න සංසාර ගමනදී අපිට ඉන්නේ කල්යාණ මිත්‍යා තමයි මෙයා. අනිත් සියරම කලබලෙදී අපි වතාරින. සද්ධාව අපි වතාරින. වීර්යය අපි වතාරින. සමාධිය මට වතාරින. ප්‍රඥාව අතහැරෙනවා. නමුත් මේ සතිය තියෙනයි වගේ බලයක් ඕනේ අමජයකදී කරදරයකදී දිගට තමන් එක ඉන්න හැබැයි ඒකේ තියෙනමයි කියන විශ්වාසයෙන් යන කෙනාට විතරයි සතිය තියෙන්නේ. ඒක නැහැ කියලා හිතනවා නෑ. ඒකට කරන්න බැහැ. මේක දෘෂ්ටියේ ප්‍රශ්නයක් තියෙන්නේ. ඕනම කෙනෙකුට දර ගන්න පුළුවන් නම් අපි වෙබිලිමක් ආවට කෙලගිලුණාට හයියකොස්ම ගන්නට නැත්නම් මොනවා වුණත් මේක දැනගැනීමේ හැකියාව නැතිකරන ඒ වෙවිලින්නට බෑ. එතන උදාහරණයක් වශයෙන් කියනවා මම රාගයෙන් ඉන්න බව දැනගැනීමේ දැනගැනීම ශක්තිය ඇති කරන රාගයට බෑ. මම ද්වේෂයෙන් ඉන්නවා කියන දැනගැනීම ඇති කිරීමේ ශක්තිය ඇති කරන ද්වේෂයට මට මං කියනවා අනු රාමේ වල නැග්ගයි කියලා දැන් 100ට නැගින්නේ නැහැ. එකක් විතර නයි ඒ බව දැනගන්න සතියට. උද්දතම තද වෙලා ඉන්නේ. උද්දතම නැගලා. මේ නැගලා තියෙන බව දැනගැනීම කියන්නේ කරන්නේ නැගිල්ලට බෑ. දේ රාගය ඇති වුණාට මම රාග රත් වෙලා මොන જાති කරත් රාගයේ ඉන්න බව දැනගෙන ඉන්න තරම් නැහැ. ඒක මා වේවුලන බවට වේවුලන බව නැති කිරීම යට කරන්න බැහැ. නිසා සරුවත් කියනවා සියලු ධර්මයන්ට වැඩිය සතිය බලන්න. සියලුම ධර්මයන්ට වැඩිය සතිය බලවත් මොකද අපිට ඕන අමලියක් වෙනකොට ඒක දැනගැනීමේ හැකියාව තියෙනවා. ඒක සමාදන් වෙන මිනිහට කියනවා ආර්යනාංශය කියලා. ඒක නොදන්න මිනිහට කියනවා පුතත් දැනගෙන කියලා. ඒ දන්නවනම් ඔය කොච්චර જાති මොන සැදී වුණත් ඒක දැනගැනීමේ හැකියාව මට තියෙනවා. ඒක වල බුදුහමෝ දීප ගන්න ඒක මනුස්සකමේ මූලික මානසික ශක්තිය. එසා કોઈ දේ වුණත් ඒ බව දැනගෙන නොසැලී ඉන්න කාට කියනවා නොසැලී ඉන්න උත්තරයට කියනවා හරි මනසික. ඒක දැනේ විසාද බඳන අඳනවා නම් පත්‍රයට ලියනවා නම් පෙරක දොරුවක් මෙන්න යනවා නම් අරයට මෙහාට යාඥා කරනවා නම් ඌට කියන පුතජනේ. ඒ කට්ටිය අල්ලන්න බර ගාන මකර ඉන්න සමාජය. මේ අඬහව ගාන කට්ටිය අල්ලන. මේ මේ දැලක වදින්නේ අර අඬහව ගාන කට්ටිය විතරයි. අනිකද යන්නේත් නෑ මොකද අපි දන්නවා අපිටත් වැඩි දුබ්බල බුබ්බඩේව තමයි දැලේ ලාගෙන පැත්තකට වෙලා ඉන්නේ. ඒ මයි විසු විශ්වාසයි මට බුදුන් විශ්වාසයි මට සීල විශ්වාසයි මට සතිය විශ්වාසයි ඕන දෙයක් වෙච්චා. ඒක අන්තිම බලන්න කිසිම දෙයක් නැහැ. සතිය කැඩලත් නැහැ. මම බුදුන් දැක්ක විශ්වාසය කැඩලත් නැහැ දෙවිලුවාට. එතකොට පේනවනේ බුදුහාමුදුරු පිළිමම් පාර නැහැ නේ අවුරුදු 2000 ඉස්සර මේ වැඩ කරන මනුස්සයෙක් ඉන්නවනේ. ධර්මයේ සජීවිනේ. මේ මිනිහට සංධ්‍යා කියලා කියන්නේ. මේකනේ අදේ පාන්ද සීලය කියලා කියන්නේ මගේ සීලේ ඉන්නේ. කරදර හරහා යන්න යන්න පන්නරයක් ලබනවා වගේ. ඒ බව අත්දකින මනුස්සයාට කිසිම කිසි කතා කරන්නවත් මිනිහෙක් මේ ලෝකේ නැහැ. කතා කරන්න ඉන්නවනම් තමයි රෙඩි බුබ්බඩේ තමයි. ඉතින් දුර්වල කෙනෙක් තමයි. ඒ මනසෙන් පැනලා දෙන කෙනෙක් හිටුවේ. ඒ මනසෙන් පැනලා දෙනවා. අම්බෝ මා අපිටත් වුණ එන්න බෑන්න ආවදන වේණයක් බලන්න යන බෙහුඩනවනම් අම්මා බාර ගන්න මෙන්නවා. ඒ මේ අපි ළඟට එන්නකෝ. නූලක් දාමුකෝ. අපේ නූල පිළිත්‍යක් කියමුකෝ. තෙල් ටිකක් දාමුකෝ. පේන බලමුකෝ වට්ටවලල්ලේ බුදුහමදුන් මැදටලා ඉන්න වෙලා ආයෙනවා එදයි අදයි අමනකමේ මිනිස්යාගේ වෙනසක් කියලා නැහැ. පැතුනට පස්සේ අපි අල්ලන්නේ අපටත් වැඩි අමනේ. ඒව පිළිගා ඒ වගේ අමනේ අල්ලන්නේ දල දාපු ගමන් සමාජයේ තියෙන. ඉතින් ඒ නිසා ගැලේ තුනාට පස්සේ ධම්මෝ විනානක් පිතාච මාතරිවර පස්සේ ඔය මොන උලී බෑවත් ටිකක් වෙලාවක් නැතිව සැලෙනවා ලාඩි ටිකක් දානවා ඊපස්සේ ආයෙත් ගිහිල්ලා ඒ බුද්ධ ක්‍රීඩාත්මක කියන ශ්‍රද්ධාව ඒ වගේ මේ සීලේ පිටලා තියෙන සීලේ කඩන්න බෑ වෙවුලුවට ඒක සතිය කරන්න බෑ කියන දේවල් ධර්මතාවයක් තේරෙන්න නම් වෙවුලන්නම තේරෙන්න නැතුව අපිට භාවනාවට වැඩි වෙලක් නැතුව අපිට නිවනට වැඩි අරීෂෝ වෙවුලට පස්සේ නිවන ඒක නිසයි දරුවත් නාසෝයේ දුෂ්කර වත පුරුණ වෙලාදී විච්ච සෑම කාරණාවක චූල සීනාල සූත්‍රයේ පොතක ලියන්න බැරි දේවල් සාධ්‍ය වචන නංවන්න බැරි දේවල් ඒත් කියලා තියෙනවා මම ඒව හරහා ගිහිල්ලා සර්වඥ මොනේ නැත්නම් උඩින් ඇවිල්ලා බ්‍රහ්මෙක් වගේ බැස්සානේ එනිසා මේ අත්දැකීම වෙනකොට මතක තියාගන්න අපි යන්නේ බුදුගේ ගමනේ අපි ඉන්නේ ප්‍රතිපදාවේ ඒ ප්‍රතිපදාව යනකොට ශ්‍රද්ධාවත් සීලයත් සතියක් පරණ වෙනවා. ඒ කාටවත් කතා කරලා වැඩක් නැහැ. මොකද මේ ලෝකේ එකෙකුටවත් ඒකට කොන්දපන්නේ. ඔක්කොම බාහිරේ හොයන. කාටවත් ඒක මතක් වෙන්නේ නැහැ. මේකට පූර්ණ උත්තරයක් බුදුහාමුදුරුවෝ දීමයි කියලා. ඉතින් එතකම් පූර්ණ උත්තරේ බුදුරජාණන් වහන්සේ ළඟ තියෙනවා කියලා හිතනකම් බුදුරජාණන් වහන්සේගෙන් හෝ ධර්මය අරසාවට දෙන්නේ නැහැ. ඒ නිසා අපි දවසක වැඩි වැඩි ගිහිල්ලා මේ බුද්ධ සරණ ගච්ඡාම කියන කොරවගේ වෙලාවට සීපත් කරන්න සීපත් කරනකොට සත්‍ය කරන්න පුළුවන් වෙවිලෙලට සීල කරන්න පුළුවන් වෙවිලෙලට මුතුන් කෙරේ ශ්‍රද්ධා කරන්න පුළුවන් වෙවිලෙලට මුතුන් පුළුවන් හරි දෙන්න ඕන ආනේ වෙන්න ගියාම වෙවිලෙලෙන් අපිට ඉච්චර ලොකු චිත්ත පීඩාවක් එන්නේ ඒ නිසා මේවට හේතු කරනු හොයන්න යනවායි කියලා කියන්නේ වෙවිලෙලට මල් මාලයක් දැම්මා වෙවිලෙලට පාව දෙලුවා මේ විදිහට උඩුගියක් බැඳලා වටතිර ඇද්දා ගෞරවණීය අනුතෙක් විදිහට බිහිලා කරවද්දී ඒකා කරන්න දෙන සියලු දින කටයුතු කරලා යනවා. ඇවිල්ලා බලච්චාවයි මොළමෙදාග තුනේ කොයි තරද මගේ සත්‍ය තියනවද කියලා බලන්න. එතකොට පිපිලිල්ල එන්නකම් බලන්නේ අනිත් දවසේ භාවනාව. අනිදාට එන්නේ නැහැ ඔයා. ඔහු ප්‍රශ්න ලිඛිත ප්‍රශ්න මාත්‍රා ඒ වගේ වෙලාවත් 11යි. ඒ නිසා මෙතනින් අපේ දේවරුවේ වැඩ පිළිවෙලේ අංග නිමාව සටහන් කරනවා. අපි නැවත 12මාරට සක්මනකට වෙලා ගන්නවා. 12මාරේ කමාර සක්මන් කරන වෙලාවදී කර්මා කරලා අනික් අය බනවන්න එපා. කතා කරන්න එපා. අපි මෙතෙන් ආවේ නේද කන්‍යාව කොහොම දාගන්න නෙවෙයි. අයියෝ දයියට නෙවෙයි. ඒ නිසා පුළුවන් තරම් බලන්න හිතගංකාරය වගේ ඉන්නේ. ඒකලා අපි එකමාරට මෙතන රචනාව පරයන්කයකට දෙකමාර දක්වා. මේ මතක් කිරීමත් එක්ක අපි ධර්ම සාකච්ඡා නිමාසට අංග කරනවා සම්බන්ධ වෙච්ච සියලු දෙනාටම තෙරුවන් සරණයි.